ලක්ෂයකට වැඩිය දෙමළ ජනතාව අහිංසාවේ ජනතාව නැති වෙලා තියෙන්නේ නැරලා තියෙන්නේ. ඒක නිසා ඒක හැම අවුරුදුම අපි අපි සමරන්න බලනවා උත්සාහ කරනකොට ඒක ආණ්ඩුව මේක පුළුවන් තරම බලය පාවිච්චි කරලා හමුදාව පාවිච්චි කරලා අපි සමරන්න බැරි තත්ත්වයක් ඇති කරලා තිබුණා. ඉතිරි කාලයේ දැන් මේ මේ මාස මේ අවුරුද්ද අපි ඉල්ලීම කරලා තියෙන්නේ මේ එක දවසක් විතරයි නෙවෙයි සුමාන එකක් මේ මේ මාසේ 12 වෙනිදා ඉඳලා 18 වෙනිදා එනකම් මේ උතුරු නයිනේර පළාතත් එක්ක මේ ලංකාවේ ඇතුලේ ඒ වගේ මේ ඉන්දියාවේ දෙමළනාඩු ප්‍රාන්තයේ ඒ වගේ ඩයස්පොරා මේ පිටරටේ ඉන්න දෙමළ ජනතාවේ ඉන්න හැම රටම මේ සමරන්න ඕන කියලා ඉල්ලීම කරලා තියෙන්නේ හේතුව මේ විදේශීය පරීක්ෂණ අවශ්‍යයි කියලා විදේශ රටවලට කියන්න ඕන අනිත් එක අපිට මේකට they pressed me at the Mechara Maritime Institute. It was Monari 11 on it.